අන්න එයා තමයි ලෝකෝත්තර මාර්ගයට යන්නේ. හැබැයි අහපු තැනදී අපි ලෝකෙට කොහෙන් හරි ගැලපෙනවනම් තාම ලෝකෝත්තර මාර්ගය අහලකටවත් ඇවිල්ලා නැහැ. ඒ තාම ලෝකෙට ගැලපෙන්නේ. පංචපාස්කන්ධේ හරි ස්පර්ශේ හරි පටිච්චසමුප්පාදේ හරි දැන් අපි දන්නවනේ. දැන් ගැලපුණේ කොහෙටද? ලෝකෙටනේ. හැබැයි දුන්න මාර්ගේ ලෝකෝත්තර. නමුත් අපි වචනෙන් මේක ලෝකෝත්තරයි කියන. වචනෙන් කියනව නේද? මේ මාර්ගේ ලෝකෝත්තරයි කියන. හැබැයි අර්ථයෙන් හම්බෙලාද? නෑ නෑ අර්ථයෙන් හම්බෙලා තියෙන ලෝකෙටමයි තාම. ඔන්න ඔය ආහන ක්‍රමේ වැරද්ද නිසායි පින්වතුනි ධර්මයේ දකින්න බැරි. කියන්නේ අපි පැත්තනේ තියෙන වැරද්ද. අපේ පැත්තේ වැරද්ද. ඔන්න ඕක නැතිව ධර්මය ඒක බලෙන් ඇති කරන්න බෑ. ඒ සඳහා අපට මේ කල්පනා කරන විදිහ, හිතන විදිහ මේවා ටික ටික අපි හදාගන්න. මොකකටද? දහම අහන ක්‍රමය හදාගන්න. ධර්මයේ අහන ධර්මයේ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න නෙමෙයි. ඒ ධර්මය අහන ක්‍රමය හදාගන්න. තාම ධර්මය අහන ක්‍රමය හදාගන්න බැරිලා තියෙනවා. ධර්මය අහන්නෙම ඒ කියන්නේ මේ ලෝකයේ හැමෝගේම ස්වභාවය ඒක. මොකද අපි හැමෝම ගල්ප ගන්න පින්වතුනි දන්න රාමුවටනේ කොහෙන් හරි. අර මම කීසරි පාත්‍රි උදාහරණයක් කිව්ව පුංචි දරුවෙක් දකින්න. සුදු ජාතික. එයාට වළඳක් හම්බ වෙනවනේ. ඇත්තටම ඔය වගේ තමයි අපිත් ගලපගන්නේ. ඔය වගේම අපිත් මේ ධර්මයේ ගලප ගන්නවා. ඇයි එහෙම කරන්නේ? අපි කවුරුත් කැමති සක්කාය දිට්ඨිය තියාගන්න. අපි කවුරුත් කැමති නෑ නිවන් දකින්න. අපි හැමෝම කැමති මම හරි මට තේරෙනවා මම නිවැරදි. හැබැයි ඒ වුණාට මට නිවන් දකින්නත් ඕන. හිතින් හිතනවා. ප්‍රායෝගිකව කැමති නෑ. ප්‍රායෝගිකව කැමැතිම සක්කාය දිට්ඨිය වර්ධනය කරගෙන යන්න. මට ලකුණක් කඩෙනවට, මම සතුටු වෙනවට, මගේ ගෝල්ට ගැලපෙනවට, මට සැසඳෙනවට කැමතිද නැද්ද? අපි එතනදී නේද ආ ශෝක් ධර්මය කියලා කියන්නේ නැද්ද? කීපු දේ හොඳට තේරෙනවා නම් මට ගැලපුණා නම් හොඳ ධර්මයක් නෙමෙයිද ඒක? හොඳයි. ඇයි හොඳ? සක්කාය දිට්ඨිය වැඩෙනවා. අපට තේරුම් නැත්තම් ගැලපුණ නැත්තම් අපි කම්මැලිනේ හිතන්නේ. අපට එතකොට වර්ධනය වුණා මොකද ඉස්සෙල්ලාම කම්මැලිකම වීරිය නෑ නේ. ඊළඟට නුවණ නෑ හරියට ඇහුවේ නෑ. සිහිය නෑ. ওই තුනම නෑ නේද? සිහියත් නෑ වීරියත් නෑ නුවණත් නෑ. ඒක නිසා අපි අපි හරියට සිහියමු කරන්නේ නෑ. හරියටම අහන්නේ. හරියටම ඇහුවොත් තේරෙන්නේ නෑ. හරියටම අහන්න සිහියමු කරන්නේ නැති නිසා අපේ ගෝණෙට ගලපනවා. නුවණ නැති නිසා හරි කම්මැලි හිතන්න. හිතන්න කම්මැලි නිසා ආ මට සැසඳුණා. මේක සමානයි මේකට. මන් දන්න එක සමානයි මේකට. ආ දැන් මේකනේ මේ කිව්වේ. ඔව් ඔකට යන්නේ. ආ දැන් ෂෝක් දරන්නේ. ඔන්න ඔය ටිකට තමයි යන්නේ පින්වතුනි. ඔය කෝණේ වෙනස් කරන තාකල් මොකද්ද බැරි? බුදුරණවහන්සේගේ ධර්මයෙන් කිසි අර්ථයක් ගන්න බෑ. ඒ කියන්නේ ලෝකෝත්තර ධර්මයෙන් අර්ථයක් ගන්න බෑ. ඔය ක්‍රමේ වෙනස් කරන තාක්කල් ඔය අහන ක්‍රමේ වෙනස් කරන තාක්කල් නිවන් දකින ලෝකෝත්තර මඟ පෙන්වපු ධර්මයේ අර්ථයක් ගන්න බෑ. එතකන් අපිට මේ ලෝකී විග්‍රහය තේරුම් ගන්න පුළුවන්. අන්නේ ක්‍රමේ හදාගන්න ඕන ධර්මයන්. ඕහිත සෝතෝ ධම්මං සුනාති. අපි අපි හැම වෙලෙම දරා ගන්න. අහපු ධර්මයේ දරා ගන්නකොටයි බොරුවක් කියන්නේ. අපි අහපු ධර්ම නෙමෙයි දරා ගන්න. මොකද්ද අපි දරා ගන්න? තේරිච්ච ධර්මය. එහෙම නැද්ද? අපි දරාගන්නේ අහපු දේ නෙමෙයි තේරුණ දේ. තේරුණේ කාටද? මට. එතකොට ඊ දරාගත්තේ වැරද්දා. බුදුරණවහන්සේ පෙන්වලා දෙන්නේ තීරකේදී දරා ගන්න නෙමෙයි. සුත්තෝ ධම්මන්දහාරීති. අහපු දේ දරා ගන්න. ඒක තීරෙන්නේ. ඊට පස්සේ තීරුම් ගන්න හොයන්නේ. නමුත් අපි වැරදි ක්‍රමය මොකද්ද? බුදුරණවහන්සේගේ මුලම නැහැ. කන් නිමාගෙන අහන්නෙත් නැහැ. කියපු තේම දරා ගන්නෙත් නෑ තීරච දේ විතරක් දරා ගන්නවා දරාගෙන ගලප ගන්න පින්නවා එච්චරයි කරන්නේ ඔන්න ඔය කෝණේ අයින් කරන්න ඕනේ ඕක අයින් කරන නොකරන තාක්කල් අපට දහම් මාර්ගය අහලකටවත් නැත්නම් ලෝකෝත්තර මාර්ගයට එන්න බෑ. අපට විශ්ය තේරේ පංචපාස්කන්ධේ පටිච්චසමුප්පාදේ. දැන් මේ කාටද තේරෙන්නේ? ලෝකේ ඉන්න මට. බුදුරණවහන්සේ දුන්නේ මොකටද? ඊතර වෙන්න. ලෝක ප්‍රඥාප්ති වැරදි බව හම්බෙන්න දුන්නේ. නමුත් ගැළපුණේ ලෝකේ ඉන්න මට. ඔක හම්බෙද්දි මොකද හම්බෙන්න ඕනන්තේ? ඇතුළතේ මං වැරදි කියලා සංයෝජන දුර වෙන්න ඕනේ. දැන් මං මං හරිනේ. මටනේ මේක තේරුනේ. දැන් මටනේ මේක ගැලපුණේ. සංයෝජනියත් වර්ධනීය වුණා. ලෝක විග්‍රහය ප්‍රඥප්තියකුත් සැසඳුවා. ඕකයි සිද්ධ වුණේ. බුදු කෙනෙකුගේ කෘත්‍ය සිදු වෙනවද? බුදු කෙනෙක් පහළ වීමේ දුන්න අර්ථය සිද්ධ වුණාද? නැහැ. ඒක සිද්ධ වුණේ ඒක සිද්ධ වෙන්න කොච්චර ඉන්න අපිට නුවණක් ඕනදනේ. ඔන්න ඔය අහන ක්‍රමයේ හදාගන්න. ඉතින් ශ්‍රී